පින්වත ඔබ ඔබේ රූපයට ආදරයි නේද? ඔබ ඔබේ රූපය මගේ කරගෙන මගේම යයි සිතාගෙන නේද සිටින්නේ? ඔබේ ආධ්‍යාත්මික රූපයට අසනීපයක් හැදුනොත් ඔබ කලබල වෙනවා නේද? කවුරුන් හෝ ඔබට පීඩාවක් කළොත් ඔබ කලබලයටපත් වෙනවා නේද? ඔබේ ආධ්‍යාත්මික රූපයට පමණක් නොවේ ඔබ සතුටින් පිළිගන්නා බාහිර රූපේනුත් ඔබ මගේ කොටගෙන නේද ජීවත් වෙන්නේ? රූපයට ආදරය කොළොත් ඇත්තටම ඔබ දුකටයි ආදරය කරන්නේ. දුකට අයිති රූපයට ඔබ ආදරය කරද්දි වේදනා සංඥා සංකාර විඤ්ඥාන කින තවත් දුක් ගොඩක් උපදිනවා. පිංහත රූපය දෙස සිහිනුවනින් බලන්න. ඇසානිත්‍යයි. කණනාසේ දිව ශරීරය මනසමේ සලායතනයෝ මනිත්‍යයි. පිංහතුනේ මෙව වෙනස් වෙලා යනවා. සලායතනයෝ ඉපදුනේ ආදරය කරන්න නෙමේ නාමරූප ධර්මයන්ගේ අනිත්‍යභාවය දකින්නමයි. නාමරූප ධර්මයන්ගේ අනිත්‍යභාවය දකිද්දී සලායතනයන් කෙරේ කලකිරීමක් මයි ඇති වෙන්නේ. නොවැල්මක් මයි ඇති වෙන්නේ එතකොට රූපය නිසා උපදින දුක ක්‍රමාණකූලව නිවී යනවා. පින්වත කාමේ ආස්වාදය සහ රූපය ආස්වාදවකෝ ගොඩා ක්‍රවට්ටනවා. රූපය නිරෝධය කිරීමේ මාර්ගයේ ප්‍රථම දෙපියවර වන ලෞකික ප්‍රඥාවේ දුර්වලභාවය නිසාම අපි ආස්වාදය හේතුඵල ධර්මයන් හැටියට දකින්නේ නැහැ. රූපේ කෙටි ආස්වාදයට බැඳෙනවා. වේදනා සංඥා සංකාර විඥානයන්ගේ කෙටි ආස්වාදයට බැඳෙනවා. පටිච්ච සමුප්පන්න විඥානය නැමැති වදකයාට ජවය දෙන්නේ සංස්කාර විසින්. ප්‍රනීත සංස්කාර ඉදිරියේ මායාකාරී වදකයා ඔබ ආස්වාදයෙන් මුලා කරන අතර අප්‍රනීත සංස්කාර ඉදිරියේදී ඔබවාදීනවෙන් දුකට පත් කරනවා. විඤ්ඥානය නැමැති වදකයාට තම සිතඟ පරිදි නටමන සංස්කාරයෝ අපිට තවමත් අනිත්‍යයයි නොතේරෙන්නේ රූපය කෙරේ අපි ඇතිකොටගෙන ඇති තුෂ්නාව නිසාමයි. සංස්කාරයෝ අනිත්‍යයයි අපි දකිනවානං කාමේ ආස්වාදයට සහ රූපේ ආස්වාදයට අපි බැඳී යන්නේ නැහැ. පින්වත මාර්ගය තිබෙන්නේ නොනැවති ගමන් කරන්න මිසක් අයිතිකොට ගන්න නෙවේ. රූපය නිරෝධය කිරීමේ මාර්ගය වන ආර්යෂ්ඨාංගික මාර්ගය යමෙක් තුෂ්ණාවෙන් මගේ කරගනීද. මම ආර්යෂ්ඨාංගික මාර්ගය තුළ සිටිනවා. මම ආර්යෂ්ඨාංගික මාර්ගය මා තුළ තිබෙනවායයි මාර්ගය ආස්වාදයෙන් ගනීද එතනත් මාර්ගය නිසාම සකස් වෙන ආදීනවයක් තියෙනවා. එම ආදීනවේ තමයි අපි ආර්යෂ්ඨාංගික මාර්ගය නිසාම තන්නා මාන්න දිට්ටි ඇතිකොට ගන්නවා. අපි ආර්යෂ්ඨාංගික මාර්ගයේ හේතුවෙන්ම තන්හා මාන්න දිට්ටි ඇතිකොට ගත්තොත් අපි මාර්ගය තුළ හිඳිමි මාර්ගය කෙලස්සා ගන්නේ බවටයි පත්වෙන්නේ. පිංහත ලෞකික ප්‍රඥාවට අදාළ සම්මා දිට්ටි සහ සම්මා සංකප්පයන්ගේ අර්ථයන් හොඳින් සිහිනුවනින් දකිමින් භාවනාවක්සේ ජීවිතයට එකතු කොට ගන්න. මේ ලෞකික ප්‍රඥාවට අදාළ මාර්ගංග දෙකයි ආර්යෂ්ඨාංගික මාර්ගයේ ආයුෂය වෙන්නේ. ආයුෂය විකෘතියක් වුණොත් මාර්ගයම මැරිලයනවා. මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්කෝ මම ගිහි බෞද්ධෙක්කැයි කීවාට පමණක් අර්ථයක් නැහැ. බෞද්ධකම අපේ ජීවිතවල තිබිය යුතු වෙනවා. අපි තුළ ලෞකික ප්‍රඥාව දුර්වල වුණොත් අපි අපගේ සීලය මමත්වය දැඩිභාවෙන් ගන්නවා. සීලය මමය සීලය මගේය සීලය මගේ ආත්මයයි ගන්නවා. සීලය ආස්වාදය තුළ බැස ගන්නවා. ආස්වාදය තුළ ලැග ගන්නවා තමා සීලයෙන් උසස් කොට දකිනවා. අනුන් සීලයෙන් පහත් කොට දකිනවා තමාගේ සීලය ලෞකික ප්‍රඥාවේ මළගමක් කොට ගන්නවා. තමාගේ ජීවිතය ලෞකික ප්‍රඥාවේ මළගමක් බවට පත්වනොත් තම සීලය අයිති වෙන්නේ සප්ත බොජ්ජංගයන්ට නොව පංචනීවරණයන්ටමයි. අපේ සීලය අපි ලෞකික ප්‍රඥාවෙන් නිවැරදිව පෝෂණය කරගනිද්දී සීලය කෙරෙයි සති සම්බෝජ්ජන්ගේ මනාව අපි තුළ ඇති වෙනවා. ඒ නිසාම අපේ සීලය අපි තුළ ධම්ම විජය බෝජ්ජන්ගේ ඇතිකොට දෙනවා. අපි අපේ ලෞකික ප්‍රඥාවෙන් මොනවට පෝෂණය වූ සීලේ උපයෝගී කොටගෙන ධර්මයට අදාළව සම්මා වායාමයන් නැතිකොට ගන්නවා පින්වත ආර්යෂ්ඨාංගික මාර්ගයේ සෑම මාර්ගංගයක් තුළදීම අපි තුළ සප්ත බොජ්ජංගයෝ වැඩෙන්න්නට ඕනේ එවිටයි ධර්මයට අදාළව වීරය ප්‍රීතිය පස්සද්ධිය සමාධිය උපේක්ෂාව අපි තුළ ඊළඟ මාර්ගංග නිවරදිව පෝෂණය කොට දෙන්නේ පින්වත් ඔබේ ලෞකික ප්‍රඥාවේ අර්ථයන් නිවැරදිනම් හේතු පලධර්මයන් තුළින්ම සප්ත බොජ්ජංගයන් ඔස්සේ සම්මා සමාධිය දක්වාම ඔබේ මාර්ගය නිවැරදිව පෝෂණය වෙනවා. පින්වත් ඔබ ලෞකික ප්‍රඥාවේ අර්ථයන් වරද්දවා ගත්තොත් ඔබේ සීලයත් සම්මාවායාමයනුත් සම්මා සතියත් සම්මා සමාධියත් කියන ධර්මතාවයන් මමත්වේ දැඩිභාවයෙන්ම පෝෂණය කොටගෙන පංච නීවරණ ගහන මිච්චා සමාධියක්මයි උරුම කොට ගන්නේ. මිච්චා සමාධිය කවදාකවත් රූපය විනිවිද දකින්නේ නැහැ. රූපය මමය, රූපය මගේය, රූපය මගේ ආත්මය වශයෙන්මයි දකින්නේ. සීලයත් සම්මා වායාමයන් සති සමාධිමේ සියල්ලම මම කියලා ගන්නවා. මේවා තුළ මම සිටිනවායි කියල දන්නවා මේවා මම යනකොට අරගෙන යනවායි කියල දකිනවා මේවා මගේ නොවෙනස් වෙන ආත්මය ලෙස දකිනවා අනුනට හොරාපින් කරනවා පින්වත නොදන්නා භාවය නිසාම ධර්මය අනුවනින් මෙනෙහි කිරීම නිසාම අපි මේ මොකද කරන්නේ අපේ ලෞකික ප්‍රඥාව මරාගෙන සීලේ පිනේ ආස්වාදයට කොටු වෙලා අවිද්‍යාවේ ගඳැති භවයම වැළඳ ගන්නවා. පින්වත සීලය කෙරෙහි තණ්හා මාන්න දිට්ඨි බැහැර කරන්න සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. එවිට උපාදානය ඔබගෙන් බැහැර වේවි. උපාදානය බැහැර වුණ තැනයි භවය ජාති ජරා ව්‍යාධි මරණ අපෙන් ඈත් වෙන්නේ. නිරෝධයේ දිසාවට අපි ගමන් කරන්නේ පින්වත සුව පහසු මාර්ගයක් සප්ත බොජ්ජංගයන්ගෙන් විසිතුරු ලස්සන පරිසරයක් විඩාව නොදැනෙන ප්‍රීතිය පස්සක්දියක් පින්වත ඔබත් නිවැරදිවෙන්න ආර්යෂ්ඨාංගික මාර්ගයේ පියාපත් සෙවනට එහි උණුසුමට එවිටයි ඔබ තුළ විදක්ෂනා ප්‍රඥාවේ කලලය සුවසේ හේතු පලධර්මයන් තුළින්ම උපදින්නේ. පින්වත නිවැරදිව සප්ත බෝජ්ජංගයන් තුළින් පිරිසිඳ ගන්නා වූ විදර්ශනා ප්‍රඥාවේ කලල රූපය උපරිම වසරහතකින් ප්‍රසූත කරනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එවිට ඔබ ආස්වාදයට යට නොවූ ආදීනවය හඳුනාගත් අවබෝධාත්මක දරුවෙක්. පින්වත මේ නිමේශයේදී මොහොතක් ඔබේ පින්වත් දෑස පියාගෙන අර්ථවත් ධර්මාන්කූලය සිහිනයක් දකින්න අනේ මම කවදාද ඒ අවබෝධාත්මක දරුව වෙන්න කියලා. අනේ මම කවදාද මාතුළ විදර්ශනා ප්‍රඥාවේ නික්ලේශී කලලරූපය පිරිසිඳ ගන්නවා ගන්න කියලා. දැන් ඉතින්නේ සිහිනෙන් නවතිවෙන්න. ඔබ මෙතෙක් දැක්කා වූ සිහිනය දම්මාන් පස්සනාවෙන්ම සෝදාහරින්න අනිත්‍ය වූ විචාර විතර්කයක් වශයෙන් මෙම සිහිනය දකිමින් විදර්ශනා කලල රූපය උදෙසා ප්‍රායෝගික වෙන්න. පින්වත ඔබ මේ සප්ත බොජ්ජංගයන් වැඩෙනාකාරයෙන් උතුම් මාර්ෂ්ඨාංගික මාර්ගය පුහුණු කරලා සම්මා සමාධිමත් සිතින් ඔබ තුළ විදර්ශනා ප්‍රඥාවේ කලල රූපය ඇතිකොට ගත්තාට පසුව ඔබටම කලල රූපය ලොකු මහත් කරන්න දිවා රාත්‍රී නොබලා වෙහෙස වෙන්න වෙනවා විදර්ශනා ප්‍රඥාවේ කලල රූපේ ආරක්ෂා උදෙසා ඉන්ද්‍රිය සංවර සීලය ප්‍රත්වේක්ෂා සීලය සම්මා ආජීව සීලය ජීවිතයට එකතු කොට ගන්න වෙනවා. මගහැර යායුතු තැන් මගහරිමින් දුරු කළ යුතු සිතුවිලි දුරු කරමින් කලල රූපේ වර්ධනයට උපකාර කළ යුතු වෙනවා. ඒ විතරක් නොවේ විදර්ශනා කලල රූපය වැඩීමට අවශ්‍ය අත්‍යවශ්‍යම ආහාරය වෙන පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය සිතුවිල්ලෙන් සිතුවිල්ල දකිමින් විදර්ශනා කලල රූපයට තුන්වේලම ආහාරදිය යුතු වෙනවා. කලල රූපය මොනවාට පෝෂණය කොට දෙන්නේ පංචු පාදානස්කන්දය අනිත්‍යභාවය දැකීම කියන ආහාරය තුළින් මයි. පංචුපාදානස්කන්ද ධර්මයන්ගේ අනිත්‍යභාවය දැකීම තුළින් පෝෂණය වෙන විදර්ශනා කලල රූපය අතීත සංස්කාර පච්චයා විඤ්ඥාන කින ධර්මතාවේ පුරුද්ධට අකීකරුකම් කරන්න පුළුවන්. එවිට සතර සරිපට්ඨාන ධර්මයන් නැමති ආහාරය පරණ පුරුදු අකීකරුකම් මැඩගෙන පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍යභාවය හොඳින් පෝෂණය කොට දීමට ලොකු උපකාරක ධර්මයක් වෙනවා. ඔබ නිවැරදි ආහාරයන්ගෙන් නිවැරදි වේලාවට කලල රූපය පෝෂණය කිරීමට දක්ෂ වී යුතුයි. මුල් අදියරේදී සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසයන් දෙවෙනි අධියරේදී කාම රාග අටිගයන් තුන්වෙනි අධියරේදී අනුෂ්‍ය අවිද්‍යාව කියන පලිබෝධ විදර්ශනා කලල් රූපය ආසාධනය කරනවා මේ ආසාධනයන් දමනය කිරීමේ එකම ප්‍රතිශක්තිය සතර සටිපට්ඨාන ධර්මයන්ගෙන් පෝෂණය වූ පංච උපාදානස්කන්දේ අනිත්‍යභාවය දැකීම කියන බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ඖෂධයමයි පින්වත ඔබ ඉක්මන්ද නොවී ඔබ ප්‍රමාදද නොවී ඔබ කලබලද නොවී ඔබ ඔබම වෙන්න පින්වත ඔබ ඉක්මන්ද නොවී ඔබ ප්‍රමාදද නොවී ඔබ කලබලද නොවී ඔබ ඔබම වෙන්න තෙරුවන් සරණයි